දැන් අපි දන්නේ හටගත් දේයක් ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් දේවල් හේතු නැතිව නැති වෙනවා කියලා බලලා බලලා බලලා මේ නැති බව එළඹ සිටියාම මේ නිවන කියලා හිතන්නේ නේද? එහෙම නැහැ. මොකද නිරෝධය කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි නිරෝධය කියන එක සාත් කරන්න තියෙන්නේ. ඇති වෙච්ච දෙයක නැති වෙන එක බලලා බලලා බලනවා කියන්නේ මේක වඩනවනේ. නිරෝධය කියන එක වඩන්නද තියෙන්නේ සාත් කරන්න. සාත් කරන්න. කොහොමද නිරෝධය සාත් කරන්නේ? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා බල බල බල බල බල බල මේ නැතිවීම බැලුවොත් ඕගොල්ලෝ මේ නැතිවීම නම් නිවන කියන්නේ නැති වෙච්ච දෙයක නැතිවීම නම් නිවන කියලා කියන්නේ හරි පහසු. දැන් ගහ ගන්නකො හේතුන්ගෙන් හටගත් එකක් නේ ගහ නේද? දැන් ওই ගහ සියයක් ගෙනල්ලා කෑලි කෑලි වලට කපලා ගින් ගෙන්න කුඩු කළා ගින්දර තියලා අලු කළා අලු ජලේ පාකලා දැන් ගහ තියෙනවා ඇති වෙච්ච දේ නැති වුණා නේ නිවනද ඉතින් අපි ඔක්කොම නිවන් දකිනවා ඇති වෙච්ච දෙයක නැතිම කියන්නේ ජාතිය වුණු ජරා මරණ වෙනවා වළක්වන්න පුළුවන්ද ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක වෙනවා. අමාරුවක නෙමෙයි ඇති වෙන බව නැති කරන්න යම. ජාති නිරෝධය යම. ඇති වෙච්ච එක නැති වෙන එක බැලුවත් නැතත් ඒක වෙනවා. හේතුන්ගෙන් හටගත් එක අපි නැති වෙනවා කියලා බැලුවත් නැතත් වෙන්නේ නැද්ද? වෙනවා. හේතු නිරෝධ කරලා හට ගැනීම නිරුද්ධ කරන එක යමාරු කියලා මම කියන්නේ. ජාති නිරෝධයම නිවන මිසක ජරා මරණය නිරෝධයෙන් නිවන බලවලා තියෙනවා. ජරා මරණ කියන්නේ නැති වෙන නැති දෙයක නැති බව නැත්තම් පුද්ගලයේ මරණය නිවනයි කියලා බලවලා තියෙනවා. දැන් හටගත්තු දෙයක නැති වෙන එක නිවනයි කියලා ඔයගොල්ලෝ බලනවා නම් ඒ කියන්නේ කෙනෙක් ඉපදුණු කෙනාගේ මරණය නිවනයි කියලා දැකීම කියලා කියනවා. එහෙමද? ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා. ඉතින් ඇති වෙන දෙයක නැතිවීම දැවිය යුතුයි. ඒ මේ නිරෝධය නිවන සඳහා නෙමෙයි මාර්ගයට උපකාර වෙන්නේ. ඒ බලන්න. ඇතිවීම නැති වෙන බවයි නිවන කියලා කියන්නේ. දැන් අපි අපි එහෙම මතක් කළොත් දෙයක් ගන්නකො ගඩොල් වැලි සිමෙන්ති මේ මේ ටික හේතු මේ ටික නිසා තමයි ගයක් හදාගන්න පුළුවන් නේද එතකොට මේ හැදුණු ගේ අපිට කඩන්න පුළුවන් නැති කරන්න පුළුවන් නේද එතකොට ඇති වෙච්ච දෙයක නැතිවීම බලනවා කියලා කියන්නේ මේ ගේ කඩලා දිනලා දාන්න පුළුවන් කඩවල ටික පස්සේ දාලා උඩට දාලා ගේ නැති කරන්න පුළුවන් ඇති වෙච්ච දෙයක නැතිවීම බලන්න පුළුවන් ඉතින් අපිට බැරි ගේ හදන්න තියෙන gadol වැඩ නිමිතිම නැති වුණා. ගේ කියන එක නැති වෙනවද? ගේ කියන එක උපදින්නේ නැහැ නේද? ගේ කියන එක නැති වෙන්න ගේ කියන එක ඇති වෙලා තියෙන්න ඕනේ ඇයි දැන් ගේ කියන එක හටගත්තා නම් නේ ගේ කියන එක කඩලා දිනව දාන්න වෙන්නේ ඉතින් ගේ කියන එක හදන්න හේතු වෙන හේතු කලබල කියලා තිබුණා ගේක නැති වෙන බලන්න ගේක ඇතිවීමක් හම්බෙන්නේ නැති වුණා නේද? ඉපදුනොත් මැරෙනවනේ. නැති ජාත සමරණ. උපන්න කෙනාට නොමැරීමක් නෑ නේද? ඉපදුනොත් මැරෙනවා නේද? ඇති වුණොත් යමක් නැති වෙනවා නේද? නූපන්නොත් නූපන්න කෙනාම අජරාමර නෙමෙයිද? උපන්නොත් අජරාමර වෙන්න පුළුවන්ද? එහෙනම් මම දෙන්නේ මතක් කරන්නේ ඒකයි. නිවන කියන්නේ නැති බව නෙමෙයි නූපදී. ඒක මරණ පස්සේම නෙමෙයි. විතරයි වෙනස. මොකද මේ දහම අකාලිකයි කියනෝනේ. ඇයි අකාලිකයි කියන්නේ? විපාක දෙනවානේ. නමුදටම අපි තියාගන්න ඕනේ ඒක තේරුම අර්ථයත් එහෙම වෙන්න ඕනේ. අපි කතා කරන දේ අපි ගහන ಗುಣ දැනගෙන ඉන්න එක සමාන වෙන්න ඕනේ. නැත්තම් කතා කරන වෙනතන අපේ ජීවිතේ පැවැත්ම වෙනතනක් වුණොත් එලහරකයන් ඉහරකය වගේ හැම වෙන්න බෑ. අද අපි දහම අකාලිකයි කියනවා ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා මරණය පස්සේ. එහෙම නෙමෙයි. ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ අද තණ්හාව නැති කළා මතු නූපන්නාම නූපදින තත්ත්වයට පත් කළ ජරා මරණ දුක නැති කරන්න පුළුවන් කියලා නේද? දැන් අද කරන්න තියෙන තණ්හාව නැති කරන්න නේ. ඈ කන දිවනාසයේ ශරීරයේ මේවා මේ දුක අද විඳින්න වෙනවා මරණය වෙනකම් මරණය පස්සේ තමයි මේවා මිදෙන්නේ වෙන්නේ කියලා නේද දන්නේ? සලායත නිරෝධයක් ගන්නවද දැන්? දැන් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අපි කියමු මොන පෙර ජීවිතයේ අකුසල් කළා දාන ආදී පින්කම් නොකර දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සේ කල්පනා කරනවා අනේ පෙර දාන ආදී කුසල ධර්ම නොකළ නිසා නුවණින් සලකලා කටයුතු නොකළ නිසායි මේ දුක්පත් වෙලා උපන්නේ. අනේ මම දානයක් දෙන්න ඕනේ කියලා දින ගණනක් මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා බොහොම ශ්‍රද්ධාවෙන් සංඝයා උදෙසා නැත තථාගතයන් වහන්සේ උදෙසා දානය දෙන්නේ. දැන් දාන දීලා ගෙදර ආපු ගමන්ම පෙර කුසලයේ නැකිලා ජීව සම්පත්‍ය පහල වෙනවද නේද? ඇයි? ඒකට සුදුසු කාලයක් තියෙනව නේද? හින්දා මේ පිනට කියනවා කාලිකයි කියලා. ඒකට ඒ කර්මයේ විපාක දෙන්න කාලයක් තියෙනවා. කාලය ඉන්නවා. කිරි දෝපු ගමම මිදෙන්නේ නැහැ. වෙනාවක්. දැන් අජාසත් රජු දන්නවනේ. හලදිනා නේද? අජාසත් රජු කවද මැරුවේ? තාත්තා මැරුවනේ. ආනන්දරේ අකුසලෙනේ. ඒ ආනන්දරේ අකුසලේ අපායට යන්නේ කරපු ගමන්ම මෙයාගේ රජ සම්පත් නැති වුණාද? ඇයි රජ සම්පත් පෙර කුසලයට ලැබුණේ හින්දා ඒ ටික පරිභෝග කළා. ඒ අකුසලයේ සුදුසු කාලයක් තියෙනවානේ. ඒ හින්දා මේවට කියනවා කාලිකයි කියලා. මේ කුසල ධර්ම වලට පින් වලට කාලිකයි කියනවා. ඒකට සුදුසු කාලය ලැබෙනවා. ඉතින් මේ සාසනයේට අකාලිකයි කියන හේතුවට වෙනස්. ඉතින් අද මේ මාර්ගයේ වඩලා සංහාව නැති කරලා ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මේකටත් සුදුසුයි කාලිකයි කියන්නේ. මේකට අකාලිකයි කියන්න බෑ එහෙනම්. පුළුවන්. දැන් දානයක් දීලා නැත්නම් වැරදියක් කළා මරණයෙන් පස්සේ නම් දිව්‍ය ලෝකේ හරි අපාය හරි යන්නේ. මෙලොව විපාක දෙන්නේ නැත්තම් ඒකට කියනවා මොකද්ද? කාලිකයි කියන්නේ. කාලිකයි. ඉතින් අදත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ඉන්න ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මොකද කරන්නේ මේකට කියන්නේ කාලේ නැහැ අපි බය නැතුව කිව්වොත් මේ ශාසනය හරියම වටිනවා අද තණ්හාව නැති කරලා මරණයෙන් පස්සේ මේ දුක් ශේෂයක්වත් නැති වෙන්නපත් වෙන්න පුළුවන් කිව්වොත් අනිත් එක්ක අපිත් කියනවා මහා බ්‍රහ්මයේ ගාවට ගියහම දුක දුක්ක්වත් නැහැ කියලා කිව්වොත් අපි ඔප්පු කරන්න පුළුවන්ද? අපිත් කියන්නේ මරණයෙන් පස්සේ දුක දේශයක්වත් නැති තැනටපත් වෙන්න පුළුවන් කියලා. බුදුත් කියන මහා බ්‍රහ්මයේ ගාවට ගියහම අපිත් කියනවා කියලා. ඉතින් සමානයි. නමුත් මේක අකාලිකයි කියලා කියන්නේ මේ පින්වතුන් ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනවා. ජරා මරණ සම්බන්ධයේ දුක ඒ දුක ඇති වෙච්ච හේතුව හොයලා ඒ හේතුව නැති තැනක් හොයලා නැති කරන මාර්ගයක් හොයලා ඒ මාර්ගයේ පිළිපදලා දුක නැති කරන තැනට ගිය ගිහිල්ලා එක්තර වාක්‍යයක් කල්ගත වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ දුක් තේරුම් දීගෙනයි. ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණක දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛෝ, යේ විපයෝග දුක්ඛෝ, යම්පිච්ඡ නලපති සංපි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ ඔක්කොම ටික. ඔක කොටසක් ඉතුරු වෙනවා කොටසක් නැති වෙනවා නෙමෙයි. මේ ටිකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ටිකේ දුක තියෙන්නේ. මේ ශාසනය මේ ලෝකෙ බබලන්නේ මේ ශාසනය වටින්නේ මේ නිසායි. වෙන කිසිම තැනක කිසිම ආගමක දර්ශනයක පුළුවන්කමක් නැහැ. මේ ටික මෙතනින් පණවන්න. ඔක්කොටම පුළුවන්. මරණයෙන් පස්සේ විමුක්තියක් පණවන්න. ඉතින් අපි කරන්නේ මේ ටික නම් තේරුණා. ඉතින් මේ පින්වතුන් වටින්නේ ඒ නිසායි. එබඳු ලෝකයාන්තරින් අදාගම ජරා මරණ නිරෝධය පිණිස පිළිපන්න මාර්ගය පිණිස ආවත් වෙනවා. ඒ හින්දායි මේ ජීවිත වටිනවා ඒක. ඉතින් අන්න එබඳු දහමක් අපිට තියෙනවා. එබඳු දර්ශනයක් තිබුණොත් තමයි පෙන්වන්න පුළුවන්. සක්ඛාතෝ භගවතෝ ධම්ම. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම මනාව දේශනා කළා තියෙනවා. සම්දිතිකෝ මෙලෝ විපාක ලැබෙනවා. එතකොට අකාලිකව කල් නොවේවා විපාක ලැබෙනවා. ඊපස්සේ මෙහෙන්ද මෙයා ඇවිල්ලා බලන්න. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤාණය. මේ ඕපනායිකෝ තමා තුල උපදවා ගන්න සුදුසුයි. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤාණය. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. මොකද මේ සලායතන නිරෝධේ බාහිරින් දකින්න බෑ. අන්තිමට ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ අපි මෙච්චර කාලයක් පැහැදිලි දැක්ක සත්ව පුද්ගල ආත්මව ඌ ලෝකයේ බබයක් වන ශරීරය. මේ හිත තුලම මේ ලෝකෙ උපදින හැටි. මේ ලෝකෙ නිරුද්ධ වෙන හැටි. වචන නෙමෙයි. මෙච්චර කල් ගස් ගල් ගෙවල් දරවල් කියලා දැකපු මේ ලෝකෙ. අර මම මතක් කරපු විදිහට සිහි කළොත් ඔගොල්ලෝ අර සමතකම තහනක් වඩලා හිතේ උපදින උපදේ ධර්මයෙන් මෙහෙ කර කර යන්න එහෙම යනකොට මේ ඔක්කොම එනවා කැරකිලා එකම තැනකට. අන්තිමට මුළු ලෝකෙම කියලා අපි පරිහරණය කරන අපේ මනසයි කියන කැකීම දෙනවා. එදාට අපි අනුන්ට චෝදනා කරන්න මෙන්න මේ තැනයි අපිට එළඹ සිටින්න ඕනේ අපිට අවශ්‍ය වෙන්නේ. සමහර ඉගෙන ගන්න තියෙන්නේ නිරෝධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. ජාතිය කියන එකට අපිට ජාතිය කියන එක උපදින්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ අනාත්ම ස්කන්ධ මාත්‍රයක් කියන තැන අවිද්‍යාවෙන්මයි මේ ස්කන්ධ තුල පුද්ගලයෙක් ඇති උපදවා ගන්න. ඒසං තේසං සත්තානං සම්හි තමයි සත්ත්ව නිකායේ ಜಾති සංඝාතිය ස්කන්ධ සංඝානම් ආයතනනම් පදලා. මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. රූපේ සතර මහා ධාතු අචේතනිකයි. අචේතනික වස්තුවක් රූපේ සතර මහා ධාතු. පුද්ගලයෙකු පුද්ගල කොටස් නෑ අනාත්මයි. වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ চৈতසික. සිිතේ ඇතින ගති මාත්‍රය. විඥානය කියන්නේ චිත්තේ විඥානන ලක්ෂණ. එච්චරයි. ඔය ටික නොදන්නාකම නිසා මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙස් අදහස ඇති කරගන්නවා. ඊට පස්සේ මේ කෙලෙස් ස්කන්ධය දෙකම එකට එකතු කරලා රූපේ මම වේදනාව මම සංඥාව මම කියලා අපි හිතනවා. මොන කුසලයකගේ ඇතිවීම අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට රූපේ මම. එතකොට උන මේ ස්කන්ධයෙන් තොර පුදුලෙට ඉන්න බෑ. කෙලෙසකට පවතින්න බෑ. අද අපිට මම මගේ කියලා හම්බ වෙන්නේ කෙලෙස් ටික. එතකොට දැන් ඉතින් උන්ට දුක් විඳින්න පුළුවන්. දැන් අපි නිකමට ගන්නවා. දැන් අපි මම මම මම කියලා කියනවානේ. දැන් මේ මම කියලා කියන කෙනෙක් හෝ කවුරු හරි හෝ ඉන්නවනම් ඉලේජෙක් හරි කියනවනම් ඉලේජෙක් හරි ඉන්නවනම් ඉන්න මේ මමයා ඉන්නෝනේ මේ ආයතන ටික හය ඇතුලේ නේද? ඇහැ කන දිව නාසය ශරීරේ මනස. ඔය ආයතන හය ඇතුලේනේ දැන් මේ පුද්ගලයා ඉන්නෝනේ. ඔයගොල්ලෝ මම කියන කෙනා ඔය ආයතන හයෙන් බහැර ඉන්න පුළුවන් ඔයගොල්ලෝ. දැන් ඒවට බලන්නකො අපි බුද්ධ කන දැන. රූප බලන්නේ කවුද මම? සද්ධාහන්නේ කවුද මම? ගන්ධ සුවඳ දැනගන්නේ කවුද මම? රස විඳින්නේ කවුද මම? ස්පර්ශ දැනගන්නේ කවුද මම? ආරමුණ හිතන්නේ මම කවුද මම? ආයතන හයේම ක්‍රියාකාරීත්වය දැනගන්නා පුද්ගලයා නිර්මාණය කරගන්නේ නැද්ද ඔය? යම් පුද්ගල භාවයක් තියෙනවා නම් ආයතන 6ට සාධාරණ වෙන්න ඕනේ මිසක ආයතන 6ම දැනගන්න කෙනෙක් ඉන්න පුළුවන් බෑ දැන් නැත්නම් අපි එහෙම කියනවා අපි නිර්වාණය කරගන්න නැද්ද මේ රූප බලන්නේ කවුද රූප බලන්නේ මම වෙන්නේ නැද්ද අදහස නැද්ද අපි රූප බලන්නේ මම කියන රූප බලන්නේ මම කියන අදහස තියෙනවා නේද ඔක පුදුරජනන් සම්ද ලස්සන උපමාවක් කරනවා යව කලාප රූපේ පුරුෂය 6 දෙනෙක් මෝල් ගස් 6ක් අරගෙන ඇවිල්ලා යවහාර ටිකක් තලනවා. හත් එළියක ඇවිල්ලා තලනවලු ඒකෙත් හොඳට දැනෙනවා. ඒ වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයම දුක් විඳිනවා. මෙතන ඇතුළේ නන්දි රාගය නිසා තවත් හොඳට දුක් විඳිනවා කියනවා. ඉතින් දැන් මේ මම වගේ කියලා ගන්න මේ කෙලෙසේ නිසා දෙහෙමින් දැනෙනවා. එතකොට මේ ආයතන කයම ක්‍රියාත්මක කරන දැන් පුද්ගලයාම බාගෙන ඉන්නවනේ. මොනවද ඒ තමයි ජරා මරණ දුක කියන්නේ. ඇහෙන් දැකලා දුක් විඳිනවා. කනෙන් අහලා දුක් විඳිනවා. ඉතින් මේ කෙලෙසයට ඉඩ නැති වෙන්න තමයි මේ කෙලෙසේ දුරු වෙන්න තමයි අපේ මේ විදර්ශනාව ගොනු වෙනවා. ඉතින් අපි ඊට පස්සේ නුවණින් දන්නවා මේ ආයතන හයම දැනගන්න පුද්ගලයෙක් ඉන්න බෑ. යම් දැනගැනීමේ ස්වභාවයක් වෙනවා නම් දෙන්න ඕනේ මේ ආයතන හය තුල. තුලමයි කියන තැනට ගේනවා. හොඳ දැන් ඒතර පුද්ගලයා කියලා පනවන්න වෙන මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයේදී බුදුරජාණන් වහන්සේ මොන දෝර තමයි දැන් ආයත කොහොම බලන්නේ කියම තමයි අපිට ආයතන ටික හම්බ වෙන්නේ. පුරුෂ ආයතන, ස්පර්ශ ආයතන හය තියෙනවා. ඒකට ප්‍රතිපස්ස ආයතන හයක් හම්බ වෙනවා. මේක තමයි පුද්ගලයා කියලා කියන්නේ. ඒ ආයතන ටික හොඳට සම්මර්ෂණය කරලා බලනවා අපි ආයතන සම්මර්ෂණය කළා බලනකොට අපිට හොඳට පේනවා එක් වෙලාවකට පවතින එක් ආයතන. ඈත් රූපයක් දෙක මුල් කරගෙන අරමුණු ගන්න වෙලාවට අනිත්‍ය නැහැ. කන ශබ්දය ඇහෙන වෙලාවට රූප පේනවා. ඔන්න දැන් ආයතනෙන් ආයතනෙ සම්බන්ධය පේනවා. ඒ දොළොස් ආයතනයක ගවේෂණය කළාම එක ආයතනයයි අපිට අහු වෙන්නේ හැම වෙලාවෙම. ඒ ආයතනය මොකක්ද කියලා පරිශීලනය කරනකොට හම්බෙන ස්කන්ධ පංචකයක් කියන්නේ ධාතු ආයතන ස්කන්ධ වල පරිශීලනය වෙන්නේ මෙහෙම. එහෙම බලනකොට හොඳට තේරෙනවා මේ පුද්ගලයා කියන්නේ එහෙනම් කෙලෙස්ේ ගුණෙන්න ඕනේ මේ වෙලාවේ හටගන්න මේ ස්කන්ධ ටිකේ. දැන් අනිත් ඒවා බලාගෙන බලාගෙන ආවද? එහෙනම් දැන් ඇහෙන් රූප දකිනු දැන් පුද්ගලයා එහෙනම් ඉන්නෝනේ මෙතන. මොන පුද්ගල භාවය කියන එක දැන් ඉස්සෙල්ලා අතෝ සාධක ගත්තා මේ ටිකයි. මේන් බහැර පුද්ගල භාවයයි කියන ඒ කියන්නේ ආයතන හයම ක්‍රියාත්මක කරන පුද්ගලෙක් හම්බුණා. ඒ ටික ආයතන හයට ගත්තා. ආයතන හය අපිට උත්තරයව එක ආයතනයක එකපාරකට පවතින්නේ. එහෙනම් මේ පුද්ගලයා නැත්තම් මම යා නැත්තම් කෙනා ඉන්නෝනේ මේ දැන් අරමුණ හම්බෙන මේ මොහොතේ. ඒක ගවේෂණයකට පත් කළා. එහෙනම් රූප විද වේදනාවද සංඥාවද සංකාරද කියන්නේ නැහැ. ඒ ටිකත් උන්නේ ස්කන්ධ ටික දැක්කා නම් ඔන්න ඔතෙන් දෙනකොට බුදුරජාණන් වහන්සේලා කොහොමද කියන අවිද්‍යාවපච්චය සංකාරණ. ස්කන්ධ ටිකේ යථාර්ථයයි මේ. ඔන්න යථාර්ථයව ස්කන්ධ වලට නිකන් මෙතෙන්. එතෙන් ආවම ස්කන්ධ ටිකේ කෙලස් ටික නැති වුණාම ඔන්න දැන් ඊටපස්සේ ආසින්න සම්පේතක් තියෙනවා. මේ ටික නොදන්නා වූ අවිද්‍යාව නිසා සත්පුද්ගල භාවයට කල්පනා කරනවා කල්පනා කරන නිසායි මෙන්න මේ තණ්හා මාන විචිකින කෙලෙස් ඇති වෙලා තියෙන කියලා දුක්ඛ සමුදය කියන එක. එතකොට එහෙමයි මේ දුක ඔන්න දුක ආපෙට දෙන්න. දැන් මෙහෙම දුක ආපු චක්‍රයක උගල කෙලින්ම මෙලින් නැති කරන්න කියලා පුළුවන්. කියන ලොකු දැනගෙන පාටිච්ච සම්පාදයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවන්ත කියනවානේ ඔය අපේ ජීවිතේ ඉතින් උදෙන් ආවේ නිකන් නෙමෙයි කොච්චර දුර තියෙනවද ප්‍රතිසන්දි වශයෙන් උරුම වෙච්ච තැන ඉඳලා එතන තමයි අවිද්‍යාවච්ච සංඛාරා කියන අවිද්‍යාව කියන එක යෙදෙන්නේ මේ මට්ටමේ මට්ටමේ ප්‍රතිසන්දි අවස්ථාව කියන එක නෙමෙයි ඒ මට්ටමේ ඒ ඒ පරාසය වූ ස්කන්ධ ටිකක් අපිට ඉස්සලා මුරුමලා තියෙනවා එතනින් මෙහා මේක අටව සහතෝක මේ විපාක මෙච්චර බවට පත් කරගෙන තියෙන අවිද්‍යාව තමයි ඉතින් මේවා නෙමෙයි ගැටලුව දැනට මේ සති නිමිත්ත හුරු වෙන්න. ඒක තේරුණාද? සති නිමිත්ත හුරු වෙන්න කියපු ටික තේරුණාද? ගෙදර ගිහිල්ලා කරලා බලන්න මම කියන්නේ කිනසක් නැද්ද කියලා. උලන්ට කරන්න දැරියක් කියන්නේ. අමාරුම එකක් කියන්නේ. මම කියන්නේ කොහොම හරි දැඩිව ඉන්න එක සිතිවිල්ලක්වත් පිටට යන්නේ නැතුව ඉන්න ඕන කියලා කියන්නේ නැහැ. එහෙම බෑ. දැන් මේ කතා කරන මොහොතේදී ඔයගලන්ට පුළුවන් සති නිමිති හිත තබාගෙන අහගෙන. එතකොට සති නිමිති හිත තබාගෙන හොඳට අහගෙන හිටියොත් ඕනම යමක් කියනකොට කරනකොට ඒ සති නිමිති හිත තබාගෙන කියන්න කරන්න ගියොත් ඉබේම මේ සිද්ධිය මෙතන හිතට හුරු වෙනවා. සිද්ධිය කියනම හුරු කරන්න පුළුවන් එක. හුරුද කරන්න පුළුවන්. එතකොට සිද්ධිය බැඳීම පවතින ප්‍රතිශතය එන්නේ වැඩි වැඩි වෙනවා. ඡේද සිහිය වඩනවා කියලා කියනවා. යම් දවසක් කියනවා ඕගලන්ට හිතලවත් මේ සිහිය අයින් කරගන්න බැරි දවසක්. අන්න එදාට මේ සිහිය සම්මා සතිය. මේ සිහිය සම්මා සතිය වුණොත් ඒ සිහියම සම්මා සමාධිය. මේ සිහිය වැඩෙන ක්‍රමය තමයි සතිපට්ඨානේ සති ඉන්ද්‍රිය සති බල සති සම්බුද්ධංගේ සම්මා සති කියලා පිළිවෙලක්. ඉතින් මේ අනුකූලව යනවා. එකපාරටම සම්මා සතිය වෙන්නේ නැහැ. 100 තඹපු ගමන් පහදනවා ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. එන ඉතින් මාර්ගයක් කොහොමද නේද? දැනගන්න හැම ඕනේ. මං මතක් කරපුව තේරුණාද? තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න තමයි අපිට එතකොට ඒ නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගත්තොත් ඒකටයි ලෝක ඒ අතහැරෙන ලෝක නිරෝධය අතහැරෙන ලෝක ලෝක සමුදය අතහැරෙන මොකද විදර්ශනා කියන්නේ ඒක සාමාන්‍ය ලෝකයේ දකින්න මට්ටමට වඩා උදේ දකින්න මේ හම්බ වෙන දේ කෙලින්ම රූපේ දැක්ක කියලා දකින ලෝකයා දකිනකොට අපි නුවණින් දකින රූපය කියන ධාතු ඉබඳු ධාතු ස්වභාවයක් නිසා මේ වේදනා සංඥා පහළලා තියෙන්නේ. ඒ වේදනා නාම ධර්මම හිතින් දැනගන්නවා නේද? කියලා හිතයි නාම ධර්මය අතර තියෙන සම්බන්ධයක් මේ තියෙන්නේ කියන එකම දැනගන්න. එතකොට රූපය හම්බ වෙන්නේ රූපය හම්බ වෙන්නේ කියන මූලකම කැපෙනවා. එතකොට පැත්තකට ගිහිල්ලා සිහි කරනකොට එයා දන්නවා ධාතුව නිසා හිතට පහළ වෙන සංඥාවයි මේ සිහි කරගන්නේ මේ සිහි කරන්නේ රූපෙටයි කියන්නේ සිහි කරන්නේ සිහි කරලා එතෙන් යන්න බෑ කියනවා අර මං කියේ අම්මස් ලේනහර වෙන වෙනම බලන දැන් පුද්ගලයෙක් කැලේ නෙමෙයි හොඳට බලනවා නිකන් මම මේ දැක්කට කියන්නේ අම්මා මාතුලේ නහර ඇටදී වගේ උඹ කරක් ටික සිද්ධ කර මෙබඳු ධර්මයක් කියන තැනක ඝන සංඥාවක් නැවිලා තියෙන හිතට මේ පුද්ගල භාවයක් නැවිලා තියෙන හිතට. එතකොට අපි ගන්න හිතට පාරමිත සංඥාවමයි අපි දැනගන්නේ. දැන් මේ දේ සිහි කළා අපිට මේ රූප ලෝකේ හොයන්න යන්න බෑ. අපි දන්නවා ආයේ මේ ධාතු ගැටමත් එදාටත් පහළ වෙන්නේ ඒ තියෙනවා කියලා අපි නැවතිලා දැනකට ගියොත් ඒද වෙන්නේ. ඒ ධාතු නිසා ආපෝ මිත සංඥාවක් පහළ වෙන එක මිසක ඒද රූපය අපේනවා නෙමෙයි. කියන එක තේරෙන දවසක්. එහෙම වුණාම අපිට රූපය ඒ කියන්නේ දැන් මෙහෙම පේන දේ මෙහෙම අල්ලන්න පුළුවන් කියන ද අල්ලන්න බෑ කියන දැන් තේරෙනවා. ඇයි? ධාතු මාත්‍රයක් නිසා මේ වේදනා සංඥා ඒ කියන්නේ තේන සංඥාව නම් පහළ වෙන්නේ. සංඥාව කියන්නේ නැති දෙයක් ඇති හැටි දෙන්නම. මේ පේන දේ ධාතුයි දෙන්නේ නැහැ. ඉතින් මම මෙහෙම කළා ඇල්ලුවොත් අහුගෙන මෙතනදී 13 විතක තේරෙන්නේ නැහැ. එතකොට ඔන්න දැන් අපිට වෙන්නේ මේ 13 නිසා සංඥාව මෙහෙට පහළ වුණොත් ඒක මේ 13ට අයිති කිව්වොත් තේරෙන්නේ අල්ලන්න පුළුවන්. ඒතර මේ 13 ගැටීමේදී ඇතුළේ සංඥාව 13ට අයිති වුණොත් ඇහෙන දේ අල්ලන්න පුළුවන් අපිට. ඒතකොට දිට්ඨිය දිට්ඨ මත්තන් සුදේ සුද මත්තන් මුකේ මුත මත්තන් වෙන්නේ නැහැ. තේන දේ අල්ලන්න පුළුවන් නම් දැකීම දැකීමක් පමණක් වෙනවද? ඔබලන්ට තේන දේ අල්ලන්න පුළුවන් වුණොත් දකින්න දේ දැකීමක් පමණක් වෙනවද? වෙන්නේ නැහැ මොකද අහු වෙනවා කියන එක මොකද මොකටද ඇති පොට්ටම ධාතුවනේ එතකොට පේන දේ පොට්ටම ධාතුව එකයි කියලානේ කියන්නේ රූපයයි පොට්ටමයි එකයි කියලානේ ඔයගොල්ලෝ කියන්නේ කියන දේ අල්ලන්න පුළුවන් කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? රූපයයි පොට්ටබ්බ ධාතුවයි දෙකම එක හිතකින් දැනගන්න පුළුවන්. චක්කු විඥාණයෙන් පුළුවන් පොට්ටබ්බ ධාතුව දැනගන්නත් රූප ධාතුව දැනගන්නත් පුළුවන්. ඒකවල අනිත් දෙකන කාය විඥාණයෙන් පුළුවන් රූපය දැනගන්නත් පොට්ටබ්බ දැනගන්නත් පුළුවන්. ඒකවල දිත්තේ දිත්තේ මත්තම් නෑ. ඒ වෙන්නේ මොකක් නිසාද? මේ නිසා පහළ වෙන මනසට පහළ වෙන ධර්මතා ධාතුට අයිති කියලා අපි බලන්නේ. එතකොට අපි හැම වෙලාවෙම අපිට තියෙන්න ඕන දේ තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්න. අවශ්‍ය උතනමයි අමාරු උතනමයි. නාම රූප දෙක පිළිසිඳ එක මොහොතක හරි දැක්කොත් එපමණකින් කියන මොකක්ද පිටි දැකන පිළිසිඳ ඉතින් මට සුදු කුමාරය ඒක තමයි මම අර දන්තුට කියන දැන් අපි කාල් ටිකක් අරගන්න අරගෙන වංගෙඩි දාලා පොතනවා දැන් ජීවන ජීවන ජීවන රූපකලාපනේ කියන්නේ නේද? උමන හැඩයකට තිබුණත් මේක තමයි දැන් යථාර්ථය කියන්නේ. මෙබඳු තැනක ඒ රූපකලාප රූපකලාප තියෙන තැනක එක ආකාරයෙන් වායු ධාතුව නිසා පැත්තකට ඇද වෙලා. හරිද? මේ එතකොට තේජෝ ධාතුව නිසා පැත්තක් අර වෙනවා. එතකොට ආපෝ ධාතුව නිසා පැත්තක් බැඳිලා. මේ වගේ මේ රූපකලාප වල හැදලා තියෙන සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේම ක්‍රියාකාරීත්වය නිසා. උන අපිට හම්බ වෙනවා සංඥාව. ඒ කියන්නේ මේ විද මේ අවිඥානික ඇහැට ගැටෙනකොට හැඩයක් වෙනවා. එතකොට මේ හැඩේ අපිට අපි කියමු කොන්න එකට අපි පූසෙක් කියලා දැන් අපිට මේ දැන් ආල්පිටියුලින් හදපු පූසෙක්. දැන් පූසා කියලා අපි දැන් පනවන්නේ. අපි පූසා කියලා පැනෙව්වත් දැන් අපිට පේන පූසා අල්ලන්න කියලා අපි ඇල්ලුවොත් අර හාල් පිටික නෙමෙයි අපි ඇල්ලුවේ. අපිට කවදාවත් පූසා අහුවෙනවද? නමුත් අපි දකින්න ඕනේ මේ හාල් පිටි හාල් කුඩු පිට මේ පිටික තමයි යථාර්ථය. ඒ නිසා අපිට පහළ වෙන්නේ මේ ඝන සංඥාවක් පිටට ඒකට යම් පූසා කියන්නේ. අපි පූසා කියලා දකින්නේ හිතට පහළ වෙච්ච ධර්මයක්ම හිතෙන් දැනගන්නේ අපි දැනගන්න වෙලාවට පිට තියෙන මෙන්න මෙබඳු රූපකලාප ස්වභාවයක් වෙන කියලා මොනින් දැක්කොත් දැක්කොත් අපි කවදාවත් මේ තේන පුංකා අල්ලන්න හේතු අඳන්නේ ඇයි පුළුවන් අල්ලන්න ඕනේ නමුත් අපි මේ තේන සතහන මේකට ඈඳුවොත් මේ තේන්නේ පුංකයි කියලා මෙතන හිතුවොත් අපිට දැන් ඌ අල්ලන්න පුළුවන් දැන් ඒ රූපකලාප නිසා හිතට තේන සංඥාවක් තිබුණොත් දැන් අපි මේ මේ ධර්මතාව දෙක දන්නේ රූප කලාප රූපේ වෙන පිටක් වගේ මේ රූප කලාප කලාප මේ තියුණු ස්වභාවයේ තියෙන ඒ බඳු ධාතු නාමත් වෙන නිසා හිතට සංඥාවක් නැවෙන්නේ දැන් මේ හැඩයක් තියෙන හිතට ඒ සංඥාවනේ අපි දැන් පුරුෂ කියලා කල්පනා කරේ කියලා දන්නේ නැති වුණොත් මේ නාම රූප දෙකක් හැටියට නොදැක්කොත් අපිට කෙලිම අපිට රූපේ කියලා දෙකම එකට එකතු කරලා මේ පේන දේ තමයි පුරුෂ කියලා හිතන්නේ ඉතින් එතකොට අපි අල්ලන්නේ පුරුෂා අපි පූජා කියලා හිතාගෙන ඇවිලුවත් ඇල්දී රූප කලාප ටිකමයි. එතෙන්දී අය පූජෙක් හැප්පෙන්නේ නැහැ අපි. අපේ මෝඩකම නම් කියනවා රූප පූජා ඉස්පස්සම. ඔන්න දැන් අපිට දැකපු දේ අල්ලන්න පුළුවන් නේ. නමුත් මේ රූප කලාප ටික නිසා පෙනෙන බවක් වුණා නම් ඒ පෙනෙන වෙලාවදී මෙතන ඉන්නේ අර රූප කලාප කලාප හාල් කුරු ටික එතකොට ඇහත් රූපයක් දෙක නැති වෙනකොට පිරුණු දෙය නැති වෙනවා. ඔන්න එතන තියෙන රූප ගණන්තික එහෙමමයි. දැන් අතවදිනකොට එබඳු රූප කලාප නිසා දැන් පෙනෙන දෙයට ඒක ගැට ගන්න නැහැ. ආල්කොහොලික නැති. එබඳු රූප කලාප ගැනීම නිසා සීතක් හරි උෂ්ණයක් හරි කායද ගැටුණා නම් දැන් ගැටලදී අපි එකට ඇසුවොත් මේ සීතලාවේ නෙවෙයි. ඒක හොඳටම කියලා කියනවා. දැන් මේ අපිට දැකපු දර්ශනේ එහෙම ඕගලන්ට හිතින් සිහි කරන්න පුළුවන් නේද? ගෙදර ගිහින්. ඇයි සිහි කරන්න පුළුවන් වෙන කොහොමද? ඉතින් මේ තේන දර්ශනේ රූපයක් කියන්නේ මොනවා නම්? මෙතන තියෙන රූපේ ඕගොල්ලෝ අරන් යනවද? ඉතින් මේ ඕගලන්ගේ හිත මේ තේන මෙතන තියෙන ධාතුව නිසා හිතකම හම්බ වෙන දහමක් ඕගොල්ලෝ දැනගත්ත හිඳයි ඒ හිතේ මාත් දැකීම හිතට සිහි කරන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ මෙතන තියෙන දැන් තියෙන මේ රූපෙම නම් දකින්නේ. ඕගොල්ලන්ට මේ දර්ශනය පේන්න ඔය මේ රූපෙත් යන වෙනවා එහෙනම් හිතෙන්න. නමුත් දැන්ද පරිහරණය කරන්නේ මනස නිසා ඕගොල්ලන්ට මේ සිද්ධිය අඩු නැතුවම. ගෙදර ගිහිල්ලා පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මෙතන දක්ෂකම කියන්නේ මේ ධාතුවල් සංඥාවක් අතර සම්බන්ධය අතහැර ගන්න තමයි අමාරුව. මොකද අපිට වෙන්නේ සහත්ව නිසා හිතට ලැබෙන සංඥාව ආපහු ධාතුවට අයිති වුණාම අපිට රූපය මෙබඳු වෙනවා. නමුත් මේ දෙක වෙන් කර ගැනීමෙන් අපිට විඥාණයට ආහාර නැති වෙනවා. ඉතින් මම දේශනා කළේ ඒකයි මම මතක් කරන දැන ටිකක් ගැඹුරුයි. නමුත් මේ දෙන්නත් නීවරණ ධර්ම දුර වෙන විදිහට නිතරම කුසල මනසිකාරයක් කරනවා නම් මේක ඒතරම් ධර්මතාවයක් නෙමෙයි ඉක්මනට වැටෙනවා. ඉතින් ඕකට තියෙන්නේ ඒක තමයි මේ කුෂ්ඨ රෝගී ස්වභාවය ටිකක් බලන්න වෙන වැඩිපුර ආදීන. ඒ කියන්නේ දැන් මේ ගැඹුරු ධහමක් දේශනා කරනකොට ඒක තේරෙන්නේ නැත්තේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දාවත්. එහෙම නැත්නම් මේ පිමුතුද නුවණ නැති හින්දාවත් නෙමෙයි. මේ නීවරණ ධර්ම වැඩි වුණා. ආවරණීය ධර්ම වැඩි වුණාම තේරෙන්නේ නැහැ. ඒත් නැහැ. ඒකට තමයි මේ සමතකමට අනක් වඩන්න කියන්නේ. නේද? එතකොට සමත කමතහනක් වැඩුවාම නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණාම මේ පෙන්වන දර්ශනය ඉබේම තේරෙනවා. එහෙම නැත්නම් මේ ටික සිහි කළා තියාගන්න. දැනගෙන තියාගන්න. දැනගෙන තියාගන්න හිත සමාධි කළා සමාධිගත මනසකින් මේ ධර්ම සිහි කරනවා. සිහි කරනකොට හුදෙට තේරෙනවා. මොකද අන්තිමට අපිට ස්කන්ධ මාත්‍රයක් වෙනවා ජීවිතය කියන තැන. මේ පින්නතු මේ පින්නතුගේ ඇස් දෙක දැකලා තියෙනවා. කණ්ණාඩියෙන් තියෙන්නේ ප්‍රතිබිම්බයක් නෙමෙයි අත් දෙක නෙමෙයිනේ. ඇහැට එනවද උගලන්ට? ඔන්න කවදාවත් නොදකින ඇහැකටයි තණ්හා කරන්නේ. එතකොට ඕගලන්ට මේ ඇහැ පිළිබඳ දැකපු දර්ශනයක් තිබුණා කැඩපත ඒක නිරුද්ධ වෙලා. දැන් කණ්ණාඩිය නැහැ. ඒ කණ්ණාඩියෙන් දැකපු එකේ මතකයක් අපිට තියෙනවා. ඔය මතකයේ අධර්මක ඕගොල්ලෝ මේකට ගැහුවා මේ ඇහැ කියලා සිහි කරගන්න දන්නේ නැහැ. ධාතු මාත්‍ර ධාතු මාත්‍රයක ස්පර්ශ වෙනවා කියන යථාර්ථය එළඹ සිටින ඉදී. දැන් අදට මෙහෙම වදිනකොටම ඕගොල්ලෝ ගාව තියෙනවා ඇහැ. ඒක තමයි සිහි කරගන්නේ. ඒකද බලන තමයි අඳන්නේ වැළපෙන්නේ. අර මං කියන්නේ මේ තුන තුන තියෙනවනේ Taman කියලා හැඟීමක් එහෙම දෙකින්ම තියෙනව නේද? ඇස් දෙක වහගන්නකො කොහොමද වහගෙන Taman දිහා බලන්නේ? තේරෙනව නේද ඔක්කොටම තමන් ඉන්නවා. තමන්ගේ ශරීරය තියෙනවා කියලා තේරෙනව නේද? ආයත් එක හරින්න. තමන්ගේ ශරීරය තියෙනවා කියලා තේරෙනවද? ඇස් දෙක ඇහුවා. ඇස් දෙක ඇහුවාම කොහොමද තේරුනේ? හිතට. හිතට මේන එක හිතට මේනවද සතර මහා දාර්ශනික රූපේ? නෑ. එහෙනම් ඔය පේන කය මනෝයි. ඔන්න ඔය ටික නිරුද්ධ වුණොත් මේ හිතයි රූපය අතර තියෙන සම්බන්ධය නැහැ. හිත පවතිනවා. කායට ගැටුණු යමක් දැනෙනවා. නමුත් දුක් විඳින්න යමක් නැහැ. එදාට අපේ ජීවිතයේ ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මට මෙහෙම බලනකොට මේ සත්‍යකම් බාහිරයි නේද? මේ අධ්‍යාත්මික මේ බාහිරයි රූපේ අපි ඔක්කොම මෙහෙම කළා තමන්ගේ ශරීරය දිහා බැලුවොත් මේ ඇහැට සාපේක්ෂව මේ රූපේ මොකක්ද? බාහිර. එහෙනම් මේ දැන් අපි මේ රූපෙට මම කියනවා වගේ නෙමෙයිද මේකත්? මේ බාහිර ආයතනයක මම කියලා ඉන්නව නෙමෙයිද? එන්න දුන්නේ කියන්නේ. දැන් මෙහෙම බලන්න ඇහැට සාපේක්ෂව මේ මේවා ඔක්කොම බාහිර. මේකට අපි මම කිව්වොත් මේ බාහිර මේකට මම කිව්වොත් හරිද? ගැළපෙනවද? වෙනවද? ඉතින් මෙහෙම බලන්න මේ පේන රුපියයි මේ රුපිය අතර වෙනසක් තියෙනවද? මේ 60000කට බාහිර නේද? බාහිර. ඉතින් මේකට මම කියලා කියනවා නම් ඒත් මේකට මම කිව්වා වගේ මේ හිත සමාධි වෙච්ච දවසට ඔන්න ඔය ටික එළඹෙයි. එදාට මේකට ගැහුවට ඕගලන්ට වදින්නේ නැහැ. මේකට ගැහුවොත් මට වේදේද? මේ රූපෙට ගැහුවොත් මට රිදෙයිද? නෑ. රිදවන්න පුළුවන්. ඇයි? මේක මගේ නෙවෙයි නිසා. මම නෙමෙයි නිසා. මගේ ආත්මෙ නෙමෙයි නිසා. මේ ඒ වගේ මෙහෙම බලන්න මේ රූපය අද ඔයගොල්ලෝ උපාදාන සහිත නිසා මේ පංච ආයතනේ පංච විඥානේ පරිහරණය කරන නිසා නියමයි. ආවර්ණීය ධර්ම දුරු වුණොත් මේක ඔයගලන්ට බාහිර දෙයක් කරනවා. එදාට මේකට ගැහුවා කියලා ඕගලන්ට විදෙන්නේ නැහැ. ඕනම් මේ ධාතු ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙන්නේ ඒ හේතුත් කියලා දකින්න. ඒ මේ හේතු ටික ගැටෙන්න සහත ගන්න යමක් වෙන මේ රූපය තාක්ෂය මේ රූපය තාක්ෂය දෙකම එක දෙකම බාහිර වෙනවා. ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාව අනාත්මයි. ඔන්න දෙන්නයි දෙන්න වෙනවා. එහෙම නැතුව අපි මේ මට්ටමේ ඉඳගෙන නම් ඔයගොල්ලෝ මිදෙන්න හදන්නේ. ඒ කියන්නේ කුෂ්ඨ රෝගේ නැතුව මේ සැපේ ගන්න හදනවා. එහෙම ලැබෙන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන දේ තමයි අපිට එක තැනක් තියෙන්නේ.